ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම වැදගත් සූත්‍රයක් ගැන චූලමාලුන්ගේ සූත්‍රය. ඔව් මේ සූත්‍රයෙන් අපිට උගන්වනවා ඇයි බුදුරජාණන් වහන්සේ සමහර දාර්ශනික ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්තේ කියලා. හරියටම උන්වහන්සේ ඇත්තටම අවධාරණය කරේ මොකක්ද කියන එක තමයි අපි අද හොයලා බලන්නේ. අපේ කතාවට පදනම් වෙන්නේ චූලමාලුන්ගේ සුත්තං නොවිසඳූ ගැටලු සහ සත්‍යාවබෝධය කියන පොතේ තොරතුරු. කතාව පටන් ගන්නේ සවැත් නෝර ජේතවනාරාමේදී. ඔව්. භාග්‍යවතුන් වහන්සේ එහෙ වැඩ ඉන්න කාලේ. අන්න හරි. එතකොට මේ මාළුන්ක පුත්ත කියන තෙරුන් වහන්සේ ටිකක් හුදකලාව භාවනා කර කර ඉන්නකොට උන්වහන්සේගේ හිතට ප්‍රශ්න වගේක් එනවා. මොනවද ප්‍රශ්න? ඒ කාලේ ඉන්දියාවේ දාර්ශනික කවවල එහෙම නිතරම කතාබහට ලක්වුණු ගැඹුරු ප්‍රශ්න 10ක් ගැන තමයි උන්වහන්සේ කල්පනා කරන්නේ. 10ක්ම. ඔව් ඒ කියන්නේ ලෝකය සදාකාලිකද නැද්ද? ලෝකයේ අන්තවත්ද අනන්තවත්ද? ජීවයයි ශරීරයයි කියන්නේ එකක්මද නැත්නම් දෙකක්ද? ඊළඟට තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ පවතිනවාද නැද්ද? ඕ එහෙමත් නැත්නම් පවතිනවා කියන එකයි නෑ කියන එකයි දෙකම හරිද? ආ ඒ පවතිනවත් නැද්ද කියන එක. හරියටම අන්තිමට පවතින්නේත් නැද්ද නොපවතින්නේත් නැද්ද? අන්න ඒ වගේ දසාකාරයක දෘෂ්ටිගතික කරුණු. හරිම මූලික ඒ වගේම හරිම සංකීර්ණ ප්‍රශ්න ටිකක් වගේ නේද? ඔව් ඇත්තටම. ඉතින් මාළුන්ගේ පුත්තතරුන් මේවා ගැන කල්පනා කරලා මොකද හිතන්නේ? උන්වහන්සේ හිතනහො භාග්‍යවතුන් මහසී මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. මේක මට නම් අනුමත කරන්න බෑ. මං ගිහින් අහන්නම ඕන. හ්ම්. උන්වහන්සේ මේවා පැහැදිලි කරනවා නම් මං දිගටම මේ ශාසනයේ ඉන්නවා. එහෙම නැත්තම්. නැත්තම්. මං සිවුරු අත්හැරලා යනවා. කියලා හිතා ගන්නවා. අප්පා, ඒක නම් තද තීරණයක්. ඔව්, හරිම තද තීරණයක්. ඒ තීරණයත් එක්කම උන්වහන්සේ යනවා. භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න. ගිහිල්ලා අහනවද කෙලින්ම? කෙලින්ම අහනවා. බොහොම පැහැදිලිව තමන්ගේ අදහස කියනවා. ස්වාමීනි, ඔබ වහන්සේ දන්නවනම් ලෝකය සදාකාලිකයි කියලා. ඒක මට කියන්න. අසදාකාලිකයි නම් ඒක කියන්න. ඒ වගේම ඒ වගේම කියනවා දන්නේ නැත්තම් නොදකින්නේ නම් මම දන්නේ නේ දකින්නේ නෑ කියලා අවංකව කියන එක තමයි සුදුසු කියලාත් මතක් කරනවා. අර අනිත් දෘෂිගතික ප්‍රශ්න නවයේ ගැනත් ওই විදිහටම අහනවා. එතකොට බුදුහාමුදුරන්ගේ ප්‍රතිචාරය කොහොමද? උන්වහන්සේ මේකට මොකද්ද කියන්නේ? අන්න ඒක තමයි වැදගත්. උන්වහන්සේ එකපාරටම උත්තර දෙන්නේ නෑ. උන්වහන්සේ අහන්නවා මාළුන්ගේ පුත්තා මම කවදා හරි ඔයාට කිව්වද එන්න මාළුන්ගේ පුතා මංගාව පැවිදි වෙන්න මම ඔයාට මේ ලෝකයේ සදාකාලිකද අසදාකාලිකද වගේ දේවල් පහදලා දෙන්නම් කියලා. ආ එහෙම ඇහුවම මාළුන්ගේ පුතතරුන්ට මොකද කියන්න වෙන්නේ? උන්වහන්සේට කියන්න වෙන්නේ නෑ ස්වාමිනී එහෙම කිව්වේ නෑ කියලා තමයි. හරි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අනික් පැත්තෙන් අහනවා. එහෙනම් මාළුන්ගේ පුත්තා ඔයා කවදා හරි මට කිව්වාද ස්වාමිනී ඔබ වහන්සේ මට ওই දෘෂ්ටි ගැන පහදලා දෙනවා නම් විතරයි මම ඔබ වහන්සේ ළඟ මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ කියලා. ඒ කියන්නේ පැවිදි ජීවිතේ ඉන්නේ කියලා. ඔව් මේ උතුම් ජීවිතේ ඉන්නේ කියලා. එතකොට මාළුන්ගේ පුත්තා තෙරුන් ඒකටත් නැහැ ස්වාමිනී කියලාමයි කියන්නේ. හ්ම්. එතිනදී බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා එහෙම කලින් වෙච්ච givisුමක් එකගතාවයක් නැති තැන එක්කෙනෙක් අනිත් කෙනාව ප්‍රතික්ෂේප කරනවා වගේ කතාවක් ඇති වෙන්න විදිහක් නෑ නේද කියලා. ඒකත් ඇත්ත තමයි කවුරුත් කාටවත් පොරොන්දුවක් වෙලා නෑනේ. හරියටම. ඉතින් මේ තර්කයේත් එක්ක තමයි උන්වහන්සේ අර හරිම ප්‍රසිද්ධ ගැඹුරු උපමාවට යොමු වෙන්නේ. ආ අර විසගැව් හීයේ උපමාව නේද? ඔව්. උන්වහන්සේ දේශනා කරනවා මාළුන්ගේ පුත්ත කවුරු හරි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ මට අර දෘෂ්ටි ගැන උත්තර දෙනකම් මම මේ ශාසනයේ බ්‍රහ්මචාර්යාවේ හැසිරෙන්නේ නෑ කියලා හිතනවනම් ඒක හරියට වසගල්ව පුයියකින් විදලා තුවාල වෙච්ච මිනිස්සෙක් වගේ වැඩක්. හරිම ප්‍රබල උපමාවක්. ඒක ටිකක් විස්තර කරමුද? ඔව්. හිතන්නකෝ කෙනෙකුට හොඳට වස තවරපු හියකින් විදිනවා. හ්ම්. එයාගේ යාළුවෝ නෑදෑයෝ ඉක්මනටම ශල්්‍ය වෛද්‍යවරයෙක් ගෙන්නනවා මේ හිය උගුල්ලලා වස අයින් කරලා බෙහෙත් කරන්න. ඔව් ඒකනේ කරන්න ඕනේ. ඒත් අර තුවාල වෙච්ච මිනිස්සයා කියනවා ඉන්න ඉන්න මේ හිය උගුල්ලන්න එපා මට දැනගන්න ඕන. මොනවද දැනගන්න ඕන? මට මේ හීය විද්‍ය කවුද? එයා ක්ෂත්‍රිය කුලයේද බ්‍රාහමණද වෛශ්‍යද ශූද්‍රද? ඔබයි. එයාගේ නම මොකක්ද? ගෝත්‍රය මොකක්ද? එයා උස කෙනෙක්ද? මිටි කෙනෙක්ද? කළු පාටද? තලෙළු පාටද? තව එයා ඉන්නේ මොන ගමේද? නියම් ගමේද නගරයකද? මේ වේලාවේදී මේවා අහන්නේ. ඉවර නෑ. මට විද්ද දුන්න මොන වගේ එකක්ද? සාමාන්‍ය දුන්නක්ද නැත්නම් අර දණ්ඩෙන් වද්දන දුන්නක්ද? හ්ම්. දුනු දිහා හදලා තියෙන මොන වැල් වර්ගයකින්ද නැත්නම් කෙන්දකින්ද සත්තු හැමකින්ද මොකකින්ද? ඇත්තට මේ ප්‍රශ්නවල තීරුමක් තියනවද ඒ වෙලාවේ? තව තියෙනවා. හීයේ అలවලා තියෙන පිහාටු මොන කුරුල්ලෙකද? ගිජුලිහිණියෙක්ගේද, කොක්කුන්ගේද, මොනරෙක්ගේද? අන්තිමට. හීයේ තුඩ, ඒ කියන්නේ හීලියා හැදුවේ කොහොමද? යකඩින්ද, මොකක් හරි ඇණයකින්ද, විශේෂ ලෝහයකින්ද? මේ ඔක්කොම විස්තර හරියටම දැනගන්නකම්. හීය උගුල්ලන්න දෙන්නේ නැහැ කිව්වොත්. ඔව්. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? අර මනුස්සයා මැරෙයිනේ. අර ප්‍රශ්නවලට උත්තර හොයාගන්නත් කලින් අර වස ඇඟ පුරාම ගිහිල්ලා අන්න ඒක තමයි කාරණේ. බුදුහාමුදුර පෙන්නලා දෙනෝ අර දාර්ශනික ප්‍රශ්න වලට උත්තර ලැබෙනකන් නිවන් මඟ වඩන්නේ නැහැ කියලා ඉන්න එකත් අන්න ඒ වගේම වැඩක් නැති අනර්ථකාරී දෙයක් කියලා. ඒ කියන්නේ ඒ උත්තර හොය හොයා ඉන්නකොට ඔව් ඒ උත්තර හොය හොයා ඉන්නකොට ජීවිතයේ තියෙන ඇත්තම හදිසි ප්‍රශ්නේ ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන එක ඒකට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම මගහැරලා යනවා. හරිම පැහැදිලි. ඒ කියන්නේ අර දෘෂ්ටි තිබ්බත් නැතත් ලෝකේ සදාකාලිකයි හිතුවත් අසදාකාලිකයි හිතුවත් ඕමෝන මතේ දරුවත් ඉපදීම වයසට යන එක ලෙඩ වෙන එක මැරෙන එක ශෝකය වැළපීම දුක දුම්නස මේ කරදර ඒ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ ඒක හැමෝටම පොදුයි එතකොට ඒ දෘෂ්ටි ගැන හිතන එකෙන් ඔය දුකට පිරියමක් වෙන්නේ නැහැ. ඒක තමයි බුදුහම්දුර අවධාරණය කරන්නේ. ඒ දෘෂ්ටිගතික කරුණු, ඒ කියන්නේ මතවාද විමුක්තිය සඳහා, ඒ කියන්නේ නිදහස් වීම සඳහා කිසිම විදියකින් උදව් වෙන්නේ නැහැ. ඒ වයින් කලකිරීමක්, නිබ්බිදා, නොඇල්මක්, විරාග, දුක නැතිවීමක්, නිරෝධ, සිත සංසිඳීමක්, උපසම, විශේෂ ඥානයක්, අභිඥා, අවබෝධයක් සම්බෝධ හෝ අන්තිමට නිවන කියන එක ලැබෙන්නේ නැහැ. ආ අන්න ඒ නිසා තමයි උන්වහන්සේ ඒවට උත්තර නොදී ඒවා ප්‍රකාශ නොකළ දේ එහෙම නැත්නම් අව්‍යාකෘත කියලා පැත්තකින් තිබ්බේ. හරියටම හරි. ඒවා ගැන වාද කර කර ඉන්න එකට වැඩක් නැහැ කියන එකයි තේරුම. හොඳයි. එහෙනම් බුදුහාමුදුර මොනවද පැහැදිලිවම ප්‍රකාශ කළේ? මේව තමයි දැනගන්න ඕන, මේව තමයි වැදගත් කියලා අවධාරණය කළේ මොනවද? උන්වහන්සේ ප්‍රකාශ කළේ අර විසහියට බෙහෙත වගේ දුකෙන් නිදහස් වෙන්න අත්‍යවශ්‍යම දේ. අන්න ඒකයි කිව්වේ. ඒ කියන්නේ ඒ තමයි චතුරාර්ය සත්‍යය. උන්වහන්සේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මෙය දුක නම් වූ ආර්ය සත්‍යය. මෙය දුකට හේතුව නම් වූ ආර්ය සත්‍යය. ඔව්. මෙය දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යය. හරි. මෙය දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍ය. අන්නේ හතර තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඇයි මේ හතර විතරකම අවධාරණය කළේ? අද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක සහය දුක නැති කිරීමේ මාර්ගයේ යන එක තමයි ඇත්තටම යහපතට. يعني බ්‍රහ්මචර්යාවේ මූලික අරමුණට නිවනට හේතු වෙන්නේ. අර කලින් කියපු දේවල් වලට කියන්නේ කලකිරීමට, නොඇල්මට, නිරුද්ධ වීමට සංසිඳීමට, විශේෂ ඥාණයට, අවබෝධයට සහ අන්තිමට නිවනට සුජුවම කෙලින්ම උදව් වෙන්නේ අන්න ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. ඒක නිසා අර අනිත් ප්‍රශ්න පැත්තකින් තියලා මේකට අවධානය යොමු කරන්න කියන එක තමයි පණිවිඩය. එසේයි. ඒක නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ අන්තිමට මාළුන්කි පුත්ත තෙරුන්ටත් අවවාද කරන්නේ මා විසින් ප්‍රකාශ නොකළ දේ ප්‍රකාශ නොකළ දෙයක් විදිහට දරාගන්න මා විසින් ප්‍රකාශ කළ දේ ප්‍රකාශ කළ දෙයක් විදිහට දරාගන්න කියලා. ඉතින් මේ මුළු කතාවෙම අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩම තමයි ජීවිතේ ඇත්තම ප්‍රශ්නේ මොකක්ද? ඒ කියන්නේ දුකෙන් මිදෙන එක, ඒකට අදාළ ප්‍රායෝගික පාර මොකක්ද කියලා හොයාගන්න එක. අනවශ්‍ය විස්තර පස්සේ දුවන්නේ නැතුව. ඔව්. නිකං කාලයයි ශ්‍රමයයි නාස්ති කරන කිසිම පළක් නැති කල්පනා වාද විවාද මොනමද කියලා වෙන් කරලා අඳුනගන්න එක කොච්චර වැදගත්ද කියන එක. ඇත්තටම ඉතින් මේ සූත්‍රය අදටත් වළංගුයි වගේ නේද අපේ ජීවිතවලත්? ඔව් අනිවාර්යෙන්ම. අපේ ජීවිතවලත් අපිව මේ ඇත්ත ප්‍රශ්න වලින්, ඒ කියන්නේ මේ දුකෙන් මිදීමේ මාර්ගයෙන් පැත්තකට ඇදලා දාන උත්තර හෙව්වට වැඩක් නැති අර විෂහී වගේ ප්‍රශ්න මතවාද බාධා ඒව මොනවද කියලා අපි මේ ඉතලා අඳුනලන්නක වටිනව නේද? ඒක තමයි. ඒවයින් අත්මිදෙන්නේ කොහොමද කියන එක ගැන කල්පනා කරන එක තමයි මේ සූත්‍රයෙන් අපිට ඉතුරු කරන අභියෝගය. හරිම ගැඹලු පණිවිඩයක්.